නමෝ බුද්ධාය. ඒ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්න ලක්රුගුවන් විදුලිය ඔස්සේ මේ මොහොතේත් මෙලඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඔබ බොහෝ සෙයින් උනන්දුයි මේ උතුම් දහම් පිළිසඳර පිණිස. ඉතින් දුර්ලභ අවස්ථාවක් විදිහට ඔබත් මගේ පින නිසා මේ සාකච්ඡාව මහා සංඝරත්නයේ කරුණාවෙන් අපට දායාද වන්නේ අද දවසේ ඒ උතුම් දහම් පිළිසඳර ඔබට සමීප කරන්න අපි සූදානම්. ඉතින් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන්ම වන්දනා කරගනිමු. ඒ සමගම මා ඔබට අද දවසේ සැදැහැති දායකත්වයේ සිහිපත් කරන්නම්. අද දායකත්වයේ දරන්නේ ඊශ්‍රායලයේ පදිංචි පින්වත් WM නිමාලි වණික සූර්ය මහත්මිය විසින් මේ පින්වත් මහත්මිය අපි තමෙත් සිතින් සිහිපත් කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. අපි අද දවසෙත් අපට කරුණාවෙන් මේ උතුම් සදාම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ ශ්‍රද්ධා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි පාදාභිවන්දනය සිදු කොට ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මිලිඳු රාජ ප්‍රශ්නේ ඊයේ කතා කරනකොට අපි අවසාන කොටස අදස්තියා තමයි දේශන අවසන් කළේ. මිලිඳු රජතුමා අහපු ප්‍රශ්නේ එහෙමයි. කසීබාරාදාජ්‍ය සූත්‍රයේ තියෙනවානේ ඒ බුදුරජාන් වහන්සේ කසී බාරද්වාජ බ්‍රාහ්මණයාට ගාථා කියලා. කියන්නේ දහම් කරුණු කියලා. ඊට පස්සේ ඒකෙන් පැහැදිලා දානි පූජා කරනවා. ඒ වෙලාවෙම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාථා බිගීතං නබෝජිනිය. මම ගාථා කියලා එහෙම දානි වළඳන්නේ නැහැ. ඒක බුදුරුන්ගේ සිරිතක්. මේ දානය පිණිස නෙමෙයි ගාථා සජ්ජායනා කරන්නේ. ඔව් දානය පිණිස නෙවෙයි. ඒ කියන්නේ කෑමක් බලාගෙන නෙමෙයි මම ගාථා කියන්නේ කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ දාණය වැළඳුවේ නැහැ. එහෙමයි ස්වාමී. කියන ස්වාමිනේ කුමක්ද කරන්නේ? මහත්ය දැන් ඒ ඒ දුන්න දාණයට දිව්‍ය ඕජස් ඇතුල් වෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා ඒ දිව්‍ය ඕජස් සහිත ඒ ආහාරය වෙන කෙනෙකුට ගන්න බෑ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක මේ ගලාගෙන යන ජලයකට දාන්න සතු නැති. එහෙමයි ස්වාමී. චිටි චිටි ගාලා පුපුරන්න ගත්තා බත් ඇට වතුරේ. ඉතින් ඒකට පුදුමයටපත් වෙලා බුදුරජාණන්සේගේ ශාසනය පැවිදි වුණා කසීබාරතයි. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අපි කීයේ මතක් කළා. ඊට පස්සේ තවත් තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කරද්දී ඒ කෙනාගේ හිත දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන්, ඕකාරං සංකිලේසං ආදී වශයෙන් අනුපිළිවෙලට කතා කරනවා. එහෙමයි. ඒතර දාන කතාව එතන කියනකොට ඒ දාන කතාව අහලා තමයි මිනිස්සුන්ට දන් දෙන්න හිතෙන්නේ. එහෙමයි. ඒසකොට ඒ දානේ තමයි සංගය වළඳන්නේ. දැන් ඉස්සල්ලා කිව්වනම් දානේ පිණිස බණ කියන්නේ බණ කියලා දානේ වළඳන්නේ නැහැ කියලා. දැන් මෙතන දානේ ගැන දානේ ආනිසංස දානේ විපාක ඒවා කිව්වම මිනිස්සු දන් දෙනවනේ. ඒකට ඒ වගේ සංඝයා වළඳනවනේ කියලා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේලා දාලා බුදුරජාණන් වහන්සේ ගාථා කියලා දන් වළඳන්නේ. බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලට කතාව කරනකොට දාන කතා, සීල කතා, සග්ග කතා ඒ කරන්නේ එයාගේ හිත නිර්වාණයට ගැනීම පිණිස. එහෙමයි ස්වාමී. පොඩි ළමයෙකුට උනත් ඉස්සෙල්ලා සෙල්ලම් බඩු දෙනවා. පොඩි නඟුලාකාර එකක් පොඩි අයට දෙනවා. පස්සේ තමයි ඒ ක්‍රියාවේ ඔහු ඇත්තටම යොදවන්නේ. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි සීලේ වගේ සංවරයකට ගන්න එයා ඉස්සෙල්ලා දාණයෙන් හිත මුරුදු මුරුදු කරගෙන ඉන්න ඕන. එහෙමයි. ඊට පස්සේ දාණය ගැන කියනකොට ඒකෙන් සතුට වෙනවා එයා. ඒ සතුට හිතට තමයි සීලිය වරුත්තු දෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි දාන කතා, සීල කතා, සග්ග කතා ආදි වශයෙන් නිවනට හිත වැඩ කරන්නේ. එහෙමයි. ඊට පස්සේ මේ විදිහට මේ විස්තර කළා. ඊට පස්සේ කිව්වා දොස්තර කෙනෙක් වුණා. වෛද්‍යවරයෙක් වුණා. විරේකයක් දෙන්න කලින් ඉස්සෙල්ලා එක එක බෙහෙත් දීලා ඇඟ මොලොක් කරනවා. අවසානයේ තමයි මේක සුද්ධ වෙලා යන්න දෙන්නේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනාගේ හිත මොලොක් කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා වලින්. එහෙමයි ස්වාමීනි. මේ සක්කා මේ ආර්යයන් වහන්සේලා ධම්වලන් දන්නේ පාරිශුද්ධව කිව්වා. ස්වාමීන් මේ ප්‍රශ්නේ නිසා මේ මහා සංග්‍රහණයේ අර ආජීව පාරිශුද්ධිය පිළිබඳව මේ මෙතන තියෙනවා මහත්ය පුදුම හිතෙනවා. අද කාලේ එකයි කරන්න පුළුවන්. හිත පහදවා ගන්න එක විතරයි. එහෙමයි සර්. දැන් මෙතන දැන් අද අද කතාව එනවා ඒවා. හිතා ගන්න බෑ රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒ කාලේ නිවනට දිවිපිදූ ශ්‍රාවක සංග්‍රහණයේ ස්වභාවය හිතාගත නොහැකි. ඉතින් කියනවා ඒක ආජීවා පාරිශුද්ධිය කියන්නේ සංඝයා දන් වළඳන හැටි කියනවා. ඉතින් පින්ඩපාත ගියාට පස්සේ සුදුසු විදියට කියනවා ඉන්නේ. නොසුදුසු විදියට ඉඳලා ඊළඟට මෝනෙන්, ඉඟි බිඟි වලින්, වචන වලින් කරුණු කියලා දානි වළඳන්නේ නැහැ කියනවා. එහෙමයි. එහෙම කවුරු හරි වළඳනවා නම් ඒක ප්‍රශංසාවට ලක් වෙන්නේ නැහැ කියනවා. ආර්ය ධර්මයේ නින්දාවට ලක් වෙනවා කියනවා. කොහොමද දානයක් හරියට වළඳන්නේ? අවසරයි. පින්ඩපාත ගිය කෙනා භික්ෂුවක් දායක නිවසකට ගොස් සිහි ඇතිව එකඟ සිතින් යුතුව නුවණින් යුතුව තනෙහිත් නොතනෙහිත් විනයානුකූලව ගොස් තනෙහි සිටී. මෙතෙන්ට යන්න සුදුසුයි මෙතෙන්ට යන්න සුදුසුයි කියලා විනේ තියෙනවානේ පින්ඩපාත යන ක්‍රමයේ. ඒ විදිහට ඉන්නවා. දෙනු කැමැත්තෝ උන් ළඟට යයි. දැන් දානේ දෙනවා කියලා තේරෙනවා නම් එතන ඉන්නවා. දානේ දෙන්නේ නැහැ කියලා හිතනවා නම් එතනින් බැහැර වෙනවා. මේ නිවැරදි කායික ඇඟවීමයි. මේ කාය කැඟවීමෙන් ආර්යයන් වහන්සේලා දන් වළඳයි. නිවැරදි ලෙස දන් වළඳන පුජ්‍යලේ ආරි ධර්මී වර්ණනාවට ප්‍රශංසාවට ස්තුතියට මේ ලක් වෙනවා. මිත්‍යා ආචාර බැහැර කරන ලද්දේ පිරිසුදු ජීවිකාව ඇත්තේයි කියනු ලැබේ. එහෙමයි. මේක කියනවා හරි ක්‍රමයෙන්. එංගි බින්ගි දාන්න බෑ. දැන් මතකද ඔය කියනකොට ඉස්සර වෙච්ච කතාවක් මේ මිත්‍යා ජීවේ නැති උන්වහන්සේ නම. එහෙමයි. උන්වහන්සේ ගෙදරකට ගියා දානේ වළඳන. ඊට පස්සේ මේ පින්න පාත කොහොම හරි මොනවාරි තියෙන දේක් දෙනකල්ම ඉන්නවා. ඒකද ගෑණි කට්ටයි. එහෙයි. කෛරාටිකයි. එහෙමයි සම්. ඊට පස්සේ ඈකලේ ආන්දර එනකොටම කිව්වා අනේ බලන්න මොකවත් නැහැ මේ ගෙදර. එහෙමයි. මොකවත් නැහැ ඉතින් අනේ ඔබ වහන්සේට දෙන්න ඉන්නකෝ අල්ලපු ගෙදරටවත් ගිහිල්ලා ඉන්න කියලා අරහාන්දර එතන ඉඳින් අල්ලපු ගෙදරට දෙව්වා. මේ ආස්සේ මේ උන්නාන්ස ගේ අස්සට රින්ගවන්නේ. බැලුවා දොර අයිනේ තියෙන උග්ගහක්. දොර අරිනකොටම. ඊට පස්සේ මුට්ටි ටිකක් තියෙනවා පෙළට විශ්ව අහල් තියෙනවා ඊළඟ මුට්ටි බැලුවා මාළු මාළු ව්‍යංජනයක් හදලා ආ මේ වැව් මාළු ඊට පස්සේ උඩ මේ මේක බැලුවා ඒකේ තියෙනවා මේ එළිඟි තෙල් ඉතින් දෙන්න පුළුවන් නේ ඒ කාලේ ගිතෙල් කියන්නේ හරියට තනියෙන් පාවිච්චි කරන ආහාරයක් ඊට පස්සේ ඊළඟ මුට්ටිය බැලුවා හකුරු කැට තියෙනවා ඉක්මනට වහලා දරි විදි ගහලා ආය එළියෙම හිටගෙන හිටියා වුණාන්සේ. ඊට පස්සේ අර අර ගෑනු කෙනා දුවගෙන ගිහිල්ලා ආවිල්ලා කිව්වා හඳුරන්නේ නෑ මොකෝවත් නෑ කියලා. හරි උපාසිකාව අද නම් ලැබෙන්නේම නෑ කියලා මම දන්නවා. ඇයි ඔබ වහන්සේ කොහොමද දන්නේ අද ලැබෙන්නේ නැහැ කියලා? මම එනකොට අද කුටියෙන් එළියට බහිනකොට නායෙක් ආවා අර අර දොර මුල්ලේ තියෙන මේ උගස් ගහ ඒ වගේම සයිස් එක. <laughs> මේකා පෙනී පිප්පුවා අර අර මාළු ඇතුලේ මාළු පිටි තියෙන ඒ වගේ. ඊට පස්සේ මේක දත් ටික විලිස්සනකොට අර ඉස්සරහ දත් දෙක අර ඊළඟ මුට්ටියේ තියෙන හාල්ලට වගේ. ඊට පස්සේ මේකගේ මේ දත් වලින් වැහුණා විස අර එළිඟි තෙල් වගේ. මේක වෙනේ පුප්පන්නේ මං අර ගලක් ගත්තනේ අර හකුරු කැට වගේ. ඒකෙන් තමයි මේක මෙනේ පිප්පේ. මට නම් දැනගත්තා අද නම් හම්බෙන්නේ නැහැ කියලා. <laughs> ඊට පස්සේ අර ගෑනු කෙනාට කර කියා ගන්න දෙයක් නැහැ. <laughs> අනේ මට අමතකුණා හඳුරන්නේ කියලා මේ තිබ්බේව දුන්නා. <laughs> ඒ වනාහි මිත්‍යා ජීවය. එහේ ස්වාමීන් ඒ විදිහට ඉඟි බිඟි කරලා ගන්න එක. ඔය ඉස්සර වෙච්ච දෙයක්. ඊට පස්සේ කියනවා ප්‍රඥාවෙන් යුතුවෝ ඒකාන්තයෙන්ම අනුන්ගෙන් ඉල්ලා නොසිටිති. ප්‍රඥාව තියෙනවා නම් ඉල්ලන්නේ නැහැ කියනවා. ප්‍රඥාවන්තයා ඒ තේරුම් ගැනීමට දක්ෂ වෙයි. ආර්ය උදෙසා කරන දේම පිළිගැනීමට සිටිති. ඒ ආර්යයන්ගේ ඉල්ලීමයි. ආර්යයන් වහන්සේලා ඉල්ලීම කියන මේක මේකට කියනවා. ආර්යයන් වහන්සේලා ඉල්ලීම තමයි ආර්යයන් වහන්සේලා උදෙසාම කරපු දේ ගන්න කැමති කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේක ඔබ වහන්සේ උදෙසාමයි කියලා කියන්න හැදුවේ. එහේ. අන්න ඒ දේ ගන්න කැමති කියන්නේ. එහේ. වචනයක් ඉංගියක් බින්දියක් දාලා වෙන කෙනෙකුට තියෙන දේක් තමන්ගේ පැත්තට ලැබෙන විදිහට කරුණ කියන්නේ නැහැ ආර්යයන් වහන්සේලාගේ ඉල්ලීම කියන්නේ තමා උදෙසාම වෙන් කරපු දේ පිළිගන්න කැමැති කියලා. එහෙමයි. ඒක තමයි කියන ආර්යයන් වහන්සේලාගේ ඉල්ලීම. එහෙමයි. මේක අපූර්ව උදාහරණයක්. කොතරම් මුතුන් කොතරම් දැන් මේ බලන්න. එහෙසම්. වැරදි වාචසික ඇඟවීම යන කුමක්ද? මහරජාණන් මෙහිලා භික්ෂුව වචනෙන් චීවර පින්ඩපාත ගිලම්පස බෙහෙත් පිරිකර උදෙසා නොඑක් අයුරින් හැඟවීම් කරයි. මේ වාචසික හැඟවීම වැරදිය කියලා. එහෙමයි. සිවුරු ගිලම්පස බෙහෙත් සෙනසුන් ලැබෙන විදියට ඉල්ලීමක් කරනවා නම් වැරදි කියනවා. එයා මේ ආර්ය ධර්මයෙන් ප්‍රශංසාවට ලක් වෙන්නේ නැහැ, නින්දාවට ලක් වෙනවා, පිළිකුලට ගැරහුමට, පහත් බවට සමාජීව බිඳ ගන්නවා කියලා. පුජ්‍යලේ කණුන්හට මේ ආකාරයෙන් කියයි. මට මෙවැනි දෙයක් ප්‍රයෝජන වෙයි කියා. මෙසේ අනුන්ට කීමෙන් ලාභේ උපදීමයක් වැරදි කියනවා. එහෙමයි. එතකොට ඒ කියන්නේ දැන් අපි කියමු කවුරු හරි කියනවා ඔබ වහන්සේට කැමැති කැපසරු ඕනම දෙයක් දෙන්න අපි මේ වෙන් කරලා තියෙන්නේ කියලා. එහෙසම්. ඒ තමා ඒතකොට ඒ උන්වහන්සේ වෙනුවෙන් වෙන් කළානේ. අන්න ඒ දේ වෙනුවෙන් කැමැත්ත ඇති කරගන්න එක වෙනම එකක්. එහෙමයි. ස්වාමීනි දැන් ඒ සියලු අවශ්‍යතාවයන් වෙනුවෙන් මා මේ මුදල් හෝ මේ දේ වෙන් කරලා තියෙන්නේ කියලා දායකයෙක් පවසන අවස්ථාවේ එහෙනම් මේ උපාසක මහත්මයා මේ කාරණාව මත ගෙන මේ දේෙන් ප්‍රයෝජනයක් තියනවා කියලා එතකොට කියන්න කැපයි. එහෙමයි ස්වාමීනි. හේතුව එයා ඒකට වෙන් කළානේ. එහේ. ඊට පස්සේ තියෙනවා මහරජාණන් ඇතම් භික්ෂුවක් වචනෙන් පිරිසට දැනුවත් කරයි. භික්ෂුන් වහන්සේලාට මේ මේ අයරිනුත් දානේ දිය යුත්තේය. මෙයත් වැරදි කියලා. කියන්නේ දානෙ දෙනකොට මෙහෙමයි කියලා කියනවා. ඒකත් වැරදි කියනවා. ස්වාමීන් මේ අවශ්‍යයි. ස්වාමීන් දැන් දානේ සමාදන් කරන අවස්ථාවේකදී ස්වාමින් වහන්සේ ආන්න ඒක තමයි ඒක හොඳට තේරුම් ගන්න ඕන දහම් කරුණු කියනකොට සකසා දන් දෙන හැටි ප්‍රණීතව දන් දෙන හැටි ඊළඟට සත්පුරුෂ දානයක් දෙන හැටි විග්‍රහ කරලා කියනවා ඒක දහම් කාරණාවක් එහෙමයි ඒතකොට එයයි මේකයි පටලවා ගන්න හොඳ නැහැ එහෙමයි එතකොට මහ ඒ ඉතින් මහත්ය මේකෙන් තේරෙන්නේ අපිට දැන් මේවා කියවගෙන යනකොට අපිටවත් හිතා ගන්න අමාරුයි රහතන් වහන්සේලාගේ ස්වභාවය. ස්වාමිනේ රහතන් වහන්සේ නියෝජනය කරමින් වැඩ වාසය කරන අද දවසේ වුණ මෙතරම් පවිත්‍ර ශීලයක් අපේක්ෂාවෙන් වැඩ සිටින මහා සංඝරත්නය කෙරෙහි අපි යම් යම් කාරණාවලදී හිත අපහදවා ගත්තොත් මේ සංගයාට අපහැදින එක නම් මහා පාපයක්. එහෙමයි ස්වාමී. දැන් මහන්තේ ඒක නම් මම කියන්න දැන් මේ සංගයාට අපහදින එක ගැන මගෙන් නැවත අහන්න මෙන්න මේ සංගයාට පහදින්න කාරණාවක් කියන්න. එහෙමයි. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ රුජාවක් හැදුනා අවස්ථාවේ. වේදනයි. උන්වහන්සේගේ බඩ පෙරලෙනවා. මේ පැවිදි චල්ුත වෙච්ච එක. ඊට පස්සේ මොග්ගලම් මහරහතන් වහන්සේ ඇහුවා ප්‍රිය ආයස්මතුනි ඇයි මේ වේදනාව? අනේ මට බඩේ කැක්කුමයි. ඔබ වහන්සේගේ බඩේ කැක්කුම සුව වෙන්නේ කොහොමද? කිව්වා එලිඟි තෙල් හකුරුත් එක්ක මිශ්‍ර කරලා දාලා කිරි බතක් හදලා අපේ අම්මා ගෙදර ඉදින් දෙනවා. එතකොට නම් මේක නැති වෙනවා කිව්වා. එහෙමයි ස්වාමී. අනේ ඔබ වහන්සේගේ පිනකින් හරි මගේ පිනකින් හරි හම්බ වෙයි කිව්වා. එහෙමයි. මේක අහගෙන හිටියා දෙවි. මේ දෙවියා එදා රෑ ඒ ගෙදර මේ මුගලන් මහරහතන්ගේ පින්ඩපාතේ වඩින වීදියේ ගෙදරක දරුවෙකුට ආවේශ වුණා. එහෙමයි. ආවේශ වෙලා ඒ යකා යවන්න හදනකොට කිව්වා ඇඟින් දිස්ති වෙලා කිව්වා මෙහෙම මාව යවන්න බෑ ආ සාරිපුත්‍රයන් වහන්සේට එලිඟි තෙලුයි හකුරුයි මේ අනලා කිරිබතකට දාලා ඒ කිරිබත පූජා කරන්න කිව්වා. එතකොට මම කැමති එතකොට නම් මම මේ පින් අරන් යන්නම් කියලා. ඊට පස්සේ ඒ ගෙදර අය කිව්වා යකෝ තෝ කිව්වත් නැතත් අපි ආර්යයන් වහන්සේලාට දන් දෙනවා කිව්වා. මොකටත් ඉතින් උඹට පින් දෙන්නම් කියලා. පහවදා ඒ විදිහටම කිරිහාර කිරිබත හැදුවා. මුගලන් මහරහතන් වහන්සේට පාත්‍රයට බෙදෙනකොටම පුදුම හිතුණා. එහෙමයි. මුගලන් මහරහතන් වහන්සේ හැරෙන්න යනකොට ස්වාමිනේ ඇයි? නෑ වෙහෙරේ තව භික්ෂුවක් ඉන්නවා. නෑ ස්වාමිනේ වැඩ ඉන්න කියලා ඔබ වහන්සේ වරදන්න තව දෙන්නම් කියලා තව පාත්‍රයක් හදලා දුන්නා. එහෙමයි. ඉතින් මේ සාරිපුත්යන් වහන්සේ ළඟට යනකොට කිව්වා සාරිපුත්යනි මෙන්න ඔබගේ පින් බලයට ලැබුණා. එහෙමයි. සාරිපුත් සමාරත්තනාන්සේ කල්පනා කළා ඒ කිරිබත ඒ විදිහටම හදලා එහෙමයි ස්වාමී. ඒතකොට කොහොමද මේක වෙන්නේ කියලා දිවසින් බැලුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අසාමාන්‍ය දිව්‍ය නේත්‍රයට පෙනුණ අර දෙවියා කරපු වැඩි. එහෙමයි. අනේ අනුන් වෙහසා ලැබෙන දානි අපිට ඕනේ නැහැ. එහෙමයි. ශ්‍රී ආයස්මත් මොග්ගල්ලාන ওই දානි පාත්‍රය අනිත් පැත්ත හරවන්න. විශ්ල කරන්න. එහෙමයි. එතකොට දැන් අපි නම් ඔය වගේ කතාවක් කම නෑ ඔබ වහන්සේ ඇයට ඇහෙන්න කිව්වෙත් නෑ. එහෙමයි ස්වාමී. මේ නිසා ඔබ වහන්සේ දන්නේ නෑ පින්ඳ පාස්සේ ධාර්මික ලැබිච්ච දෙයක් කියලා මේ පෙරත්ත කරනවනේ. එහෙමයි ස්වාමී. මහත්ය පෙරත්ත කිරීම කියන එක තියෙන්නේ කෙලිස් සහිත කෙනාට. එහෙයි ස්වාමී. යමෙක් පෙරත්ත කරන්නේ යම් ක්ලේශයකින් නම් ඒ සංයෝජනේ රහතන් වහන්සේලාට ප්‍රහාණයි. එහෙමයි. ඒ නිසා මොගලම් මහරහතන් වහන්සේට පෙරත්ත කරන්න දෙයක් නෑ. කිව්ව දේ කරනවා. එහෙමයි ස්වාමී. මොගලම් මහරහතන් වහන්සේ අනිත් පැත්ත හැරෙව්වා. එහෙයි. මගේ ආජීවය මගේ පිරිසිදු ආජීවය නොබිදේවා කියලා සාරිපුත්යන් වහන්සේ දාණය බැහැර කළාද ඒ පාත්‍රය අනිත් පැත්ත හරවනකොටම උන්වහන්සේගේ බඩේ රුජාව නැති වුණා. උන්වහන්සේ පැවිදි වෙලා අවුරුදු 45ක් හිටිය සාරිපුත්යන් වහන්සේ ඒ අවුරුදු 45ටම කවදාවත් බඩේ කැක්කම හැදුන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මහත්ය ඖෂධයකින් කළ නොහැකි දේ සම්මා ආජීවයේ නැමැති ගුණධර්මයෙන් කළාද නැද්ද? සිදු කළා ස්වාමීනි. අසිරිමත්ද නැද්ද? අසිරිමත් ස්වාමීනි. ඒකයි. ඉතින් ඒ නිසා ඔන්න පහදින්න කාරණා. ඔන්න පහදින්න කාරණා සංගයාට. ඊට පස්සේ කියනවා නිවැරදි වාචසික හැඟවීම යන කුමක්ද? භික්ෂුවක් හේතුවක් ඇති කල්හි සිය ඥාති පවුල් වලට පමණක් වචනෙන් හඟවයි. මේ නිවැරදි වචනෙන් හැඟවයි. සංඝයාට Tamanට ඕන අඩුපාඩු කියන්න අවසරයක් තියෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි ඥාතින්. එහෙයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ අහනවා සමහර තැන්වලදී ඒ ලැබිච්ච දේ ඥාතියෙක්ගෙන්ද ලැබුණේ කියලා. එහෙසා. ඥාතියෙන්ගෙන් යමක් පරිභෝග කිරීමට විශ්වයට අවසර තියෙනවා. යෝජනා කරන්නත් මේ දේ අවශ්‍ය වෙනවා. ඔව් එහෙම කියලා අවශ්‍ය කරුණක් ඇති කල්ලි මට අහවල් දේ අවශ්‍යයි කියලා ඥාතියින්ද කියන්න පුළුවන්. එහෙමයි මේ වාචසික හැඟීමෙන් ආර්යයන් වහන්සේලා දන් වළඳුවා. ඒක නිවැරදි කියනවා. වර්ණනාවට ප්‍රශංසාවට පත් වෙනවා කියනවා. පිරිසුදු ආජීවයක් කියනවා. පිරිසුදු ජීවිතාව ඇත්තේයි කියන ලැබේ. තථාගත අරහත් සම්මා සම්බුදුවරුන් විසින් අනුමත කරන ලද්දේය. මහරජාණනි කසීබාරද්වාජ බ්‍රාහ්මණයාගේ භෝජනයේ තථාගතයන් වහන්සේ අත්හලසේක. ඒ භෝජනයේ වාද විලින් වාද දඟ හැරීම් නිග්‍රහ කිරීම ආදී ප්‍රතිකර්මයන්ගෙන් උපන් දෙයකි. ඒ අරයාගේ හිතේ ඉස්සලා දෙන්න බෑ කියන වෙච්ච හිත අර ධර්මයෙන් ඒව සිඳිලා බිඳිලා කියන්නේ. ඒකට ධර්මයේ කියපු නිසා ලැබුණා කියන අර්ථයක් එන නිසා සාස්ත්‍රුණාංශේ වැරදුවේ නැහැ කියනවා. එහෙමයි. එතකොට ඔය දානයේදී පවා ওই වාගේ සංගය. එහෙමයි. එතකොට සංගයා මුල් කරගෙන ගැරෙහුවොත් අද නම් මහතේ සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට එහෙමයි. මම මේ සබ්ජෙක්ට් එක ගැන වැඩි දන්නේ නැහැ. නමුත් මම අහලා තියෙන විදිහට මේ අද කාලේ යන්නේ මේ මොකද්ද මේ අන්තර්ජාලයේ හැම මේ එකිනෙකා පරයා අර මොනවද ඒවට කියන්නේ එයාගේ වීඩියෝ එකට අර views ගන්න ප්‍රතිචාර ඔව් ප්‍රතිචාර ඒක ගැනීමට තමයි මොකක් හරි පුනහරපේ කියලා ප්‍රධානියෙකුට බයිනවා එහෙමයි රටම පිළිගත්ත කෙනෙකුට බයිනවා සංඝයාට බයිනවා එතකොට සංඝයාට බැන්න ගමන් අර බුද්ධ ශාසනයට කැමති සියලු දෙනා අර මොකද්ද මුන් කිව්වේ කියලා බලනවනේ එහෙමයි ඉතින් මෙහෙම එකක් තියෙනවා ඉතින් නුවණ නැතිකම නිසා අසත්පුරුෂයම පෝෂණය වෙනවා එහෙමයි ස්වාමීනි උන්ටත් views ගන්න වැඩි වෙලා මොකක් හරි පෝෂණයක් එනවා. එහේ. තේරෙනව නේද? තමන්ගේ මේ මේ බඩත් තඩි කර ගන්නවා. එහේ. වාත් පෝසක්කමත් ඇති කර ගන්නවා. සැපයක් විඳිනවා. එහෙමයි ස්වාමී. මේ සුළු කාලයකට. ඒක උපමාවක් කිව්වොත් එහෙම කන්දකින් මිනිස්සෙක් තල්ලු කළා වගේ. එහෙමයි. කන්ද මුදුනට ගෙන්නගෙන ගිහිල්ලා ගෙන්නන ගිහිල්ලා දාඩිය පෙරෙන මේ සොරා කන්දෙන් පල්ලෙහාට තල්ලු කරනවා. තල්ලු කරනකොට අර එන හුළඟ සනීපයි. ඒත් ඒකා වැටෙනවා. ප්‍රපාතයට වැටෙනවා. ඒ වගේ තමයි කාට හරි බැනලා කුණුහරුපයක් කියලා සංගයාට බැනලා එයාගේ වීඩියෝ වීඩියෝ එකට views ගන්න එනකොට සනීපයි. හැබැයි ඒක කන්දෙන් වැටෙනවා. වැටෙන ගමන් නේද? ඒ ඒ ඒ එයා සංගයාට බැනලා හෝ නැත්නම් මොකක් හරි ජරාවකින් හෝ උතුම් පුජ්‍යලයකට අපවාද උපවාද වුණොත් එහෙම අපි කියමුකෝ එයාගේ වීඩියෝ එක ලක්ෂයක් බැලුවා කියලා. ඒතුළු ලක්ෂයකගේ සිත් දූෂ්‍ය කිරීමේ පාපය ඒක දම්පු කෙනාට එනවා. එහෙමයි. ඒකට එයා views එකෙන් සතුටු වෙනවනේ. ඒ තමයි අර කන්දෙන් වැටෙන කෙනාට එන හුළඟ වගේ. එහෙමයි ස්වාමීන්. පැහැදිලි නේද? කෙටි කාලයයි. කෙටි කාලයයි. ඒ නිසා මේ සත්වයාට මේ ඒ හැටි කාලයක් මහත්යා මේ තුනුරුවන්ට ගරහණේ උන්ට නම් ඒ හැටි කාලයක් නම් එන්න වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් මේ බලන්න සංඝ ගුණ මහතේ අපූර්ව බුදු ගුණ ටිකක් තියෙනවා මේකේ. අවශ්‍යයි සම්. ඒ තමයි මේක මම කලින් අහලත් නැහැ. මේ මිලින්ද ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. ඒතකොට මතකද අර කසී බහරද්වාජ බ්‍රාහ්මණයාගේ දාණය වතුරට දැම්මේ ඒක වෙන කෙනෙකුට වළඳන්න බැරි නිසා. හේතුව දෙවිවරු දිව්‍ය ඕජස් ඒ ආහාරය තුල බහලා තියෙනවා. එහෙමයි. දැන් ওই කතාව මිලිඳු රජුටන්ට අහන්න ලැබුණානේ. මිලිඳු රජුරෝ මේක අතරේ අහනවා. දැන් රජතුමාගේ අර ආජීව ප්‍රශ්නේ විසඳුණා. අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ දන් වළඳද්දී දැන් මහත බලන්න ඉස්සර පාවිච්චි කරපු වචන භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පාවිච්චි දැන් අද බුදුහාමුදුරෝ. හරි සිල්ලරට ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ බුදුහාමුදුරෝ. එහේ. බුදු සාදු. එහේ. නායක හාමුදුරෝ. එහේ. බුදුහාමුදුරෝ. එහෙමයි. මොකද්ද එකක්? අනේ එහෙමයි ස්වාමීන්. හාරෝ හාරෝ කියනවා. එහේ. නේද? ඊළඟට තවත් කෙටි වෙලා ගිහිල්ලා නායක හාන්ට දෙන්න. හාන්ට. නායක හාන්ට දෙන්න. බුදු ඉස්ලාම් කියන බුදුහාන්ට බුදුහාන්ට තිබ්බද? <laughs> මොකද්ද එකක වචනේ ඇවිල්ලා මට නම් තේරෙන්නේ නැහැ. නමුත් මම මේ ධර්මයේ කියවගෙන යනකොට මම දැක්ක එකක් තමයි හැම වෙලාවෙම ශාස්ත්‍රුන් වහන්සේට අර උත්තරම වචන පාවිච්චි කරනවා. එහෙමයි. තථාගතයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ, ලෝකනායකයාණන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ කියලා. එහෙමයි. ඉතින් මේ වෙලාවේ කියනවා තථාගතයන් වහන්සේ දන් වළඳද්දී හැම අවස්ථාවෙම දෙවිවරු දිව්‍යෝජස් පාත්‍රයේ දමයිද? එහෙම නැත්නම් ඉස්ලාම පූජා කරපු දානේ එහෙම නැත්නම් අවසානෙට පූජා කරපු දානේ විතරක්මද දිව්‍ය ඕජාව දාන්නේ එහෙමයි ඊට පස්සේ කියනවා මහරජාණෙනි තථාගතයන් වහන්සේ වළඳන හැම අවස්ථාවෙම දෙවිවරු දිව්‍ය ඕජස් දානවා හැබැයි මහන්තේ අර අපිට මතකයි මිවින්ද ප්‍රශ්නේදීම හම්බ වුණා අවසාන දානයේදී ඒක වෙන්නේ ශාස්ත්‍රනාශගේ අවසාන දාණය කියලා දසදහසක් ලෝක ධාතු වලින් දෙවිවරු සියලු දෙනා දිව්‍යෝජස් දානවා. එහෙමයි ස්වාමී. එහෙයි. දැන් මෙතන නාගසේන මහරහතන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ දානේ වළඳද්දී හැම දානේ හැම පිටකටම දෙවිවරු දිව්‍යෝජස් දානවා. එහෙමයි ස්වාමී. ස්වාමීන් ඒ පිරිස දානෙ පිණිස සූදානම් වෙලා ඉන්න දෙවිවරු. ඔව් හැම ඒක ඒ පිළිබඳව ඒ පිණිසම සැදී පැහැදී ඉන්න දෙවිවරු ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීන්. හැම බත් ගුලියකටම දානවා කියනවා. ඒක උදාහරණයක් කියන උපමාවක්. එහෙමයි. ඔන්න මහත් ඉස්සර රජවරු ගැන මහරජාණෙනි රජුගේ ආරක්ෂැමියා රජු අනුභව කරන විට ඒ ඒ ව්‍යංජනයගෙන ඒ බඳුනෙන් බෙදමින් සිටී. එසේම මහරජාණන් තථාගතයන් වහන්සේ වළඳන හැම අවස්ථාවෙම දෙවිවරු දිව්‍ය ඕජස් ගැන සිට භාග්‍යතුන් වහන්සේ විසින් ගුලි කරනු ලබන හැම බත් පිටෙහිම දමති. ඒක මෙහෙම වෙන්නේ. ඔක අද කාලේ තේරෙන්නේ නැහනේ. සාමාන්‍යම ව්‍යංජන 32 කිකෑම කතා තියෙනවානේ. ඒ කියන්නේ ව්‍යංජන ගොඩාක් හදනවා. එතකොට හාල් ඇල් හාල් ඔය වගේ හාල් වර්ගات හදනවා. ඒතර රයිතුමාට රන් තැටියේ දාන ආහාර වන්දනන්නේ එක බත් හැන්දයි දාන්නේ. එහෙමයි ස්වාමී. එක බත් හැන්දක් දානවා අර ව්‍යංජනයකින් එක දැන් දරිතුමා බත් ගන්නවනේ නැත්නම් බත් ඇටියම ගන්නවා ඒකේ අර හදපු ව්‍යංජනයකින් පොඩ්ඩක් දානවා ඒකින් රජුරු ගුලි කළා කනවා දැන් එතකල් අනිත් ඒවා දාන්නේ එහෙමයි ස්වාමී රජතුමා ඒක අනුභව කරන අතරේ ඊළඟ ව්‍යංජනයෙන් චුට්ටක් දානවා එතකොට ඒකෙන් ගන්නවා එතකොට රජතුමා රජතුමා අනුභව කරන කරන මේ බත් පිටට වෙන වෙනම දානවා වෙනම ආන් ඒ වගේ තමයි කියනවා තථාගතයන් වහන්සේ අනුභව කරන කරන බත් ආලෝපයට බත් ගුලියට දෙවිවරු දිව්‍ය ඕජස් දමනවා කියලා කියනවා අවසාන වශයෙන් කියනවා මේ පින්වත් මහත්මයා මහරජාණනි වේරංජාවේ වස්වැසූ තථාගතයන් වහන්සේ වියලි යවයෙන් කළ අග්ගලා වළඳන කල්හි දෙවිවරු දිව්‍ය ඕජස් එයට දැම්මා කියනවා ඒකෙන් බුදුරජාණන් වහන්සේ අර පිදුරු වගේ හරක්ට දෙන පිදුරු වගේ යව වළඳද්දී වේරංජාව ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ අර පිරිපොන්ව පෝෂණයෙන් තිබුණේ ඒ පිදුරු වගේ දෙයටත් දෙවිවරු දිව්‍ය ඕජස් දැම්මා කියනවා. ඉතින් අපේ මේ මිලිඳු රජුරෝ බලන මේ ශ්‍රද්ධාව මිලිඳු රජුරෝ කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශාරීරියේ පිළිදැගුම් කිරීම පිණිස හැම විට নিরතුරු උත්සාහවත් වූ ඒ දෙවරුන් හට ඒකාන්තයෙන්ම ලාභයකි. යහපති ස්වාමීනි නාගසේනයන් වහන්සේ මම සතුටුයි කියලා සතුට ප්‍රකාශ කරනවා. කියනවා ස්වාමීනි බුදු කෙනෙක්ගේ ශ්‍රී දේහය දුර්වල නොවේවා කියලා දෙවරු දිවි ඕජස් බහබා හිටියානම් ඒ දෙවරුන්ට නම් පුදුම ලාභයක් කියනවා. මොකද බුදු කෙනෙක්ගේ මොහොතක් නමුත් ජීවත් වීම බොහෝ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස පවතිනවා. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි අවසරයි. ඔව් මහත්තයා දැන් අපි අර කාරණාව හරි විශේෂයි අපි කලින් අහලා තිබ්බේ නෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වළඳන වළඳන දන් පිටක් පිටක් ගානේ දිවරු දිව්‍ය ඕජාව දානවා කියන්නේ. ස්වාමීනි මේ අපිට ඒක නෝනෝන්නේ පුදුමනේ. එහෙමයි ස්වාමීනි. නොදන්න කාරණා කතරම් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මම දැන් මේක කියවගෙන යනකොට මට හිතුණා බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව කියන එක ඇත්තටම එහෙම කියන්න පුළුවන් එකක් නෙවෙයි. කියන්නේ සර්ව සම්පූර්ණ ජීවිත කතාව කියන්න බෑ. දැන් සාමාන්‍යයෙන් අපි ගොඩාක් බුදුරජාණන් වහන්සේගේ ජීවිත වල ස්වභාවය අහලා කියවන්න ආශා කරනවා. නමුත් අපිට ගොඩාක් බාහිර පොත්, වංශ කතා, අතීතයේ බුදු ගුණ තියෙන විස්තර පොත් කියවන්න අපි ආශා කරලා තියෙනවා. නමුත් ඒ කොතනකවත් මේ කොටස් දැක්කේ නැහැ. එහෙමයි. වෙන පොත්වල නැති වංශ කතා, ඉතිහාස කතා, ඊළඟට බුද්ධ චරිතය ගැන විග්‍රහ කරපු පොත්වල නැති පුදුම විස්තර ගොඩක් මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ජීවිත කතා බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න දේවල් ඒ නිසා මෑත භාගයේ මහත්ය මේ මිනිඳු රාජ ප්‍රශ්නේ මේ සැදැවතුන් අහන්න ලැබිච්ච එක නම් මහා භාග්‍යයක් මහා භාග්‍ය දැන් බලන්න දැන් අද දැන් මේක මේක දැන් කතා කරන කාරණාවේ තව අපූර්ව සිද්ධි ටිකක් තියෙනවා එහෙමයි ස්වාමීන් බලමු මොකද්ද අපූර්ව සිද්ධි කියලා අවශ්‍යයි දැන් ඊළඟ දහං කාරණාව යහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා දහම් දේශනකට කියනව නේද? සිව් අසංකේ කල්පලක්ෂයක් මුල්ලී ਸਰවඥතා ඥානෙ මුහු කුරවමින් පැමිණි මහත් වූ ජනකායන් ජනකායක් සසර දුකින් එතර කිරීම පිණිසයි කියන. මෙච්චර පිරුම් පුරාගෙන ආවේ සත්‍යය සංසාරයෙන් එතර කරවන්න. එහෙමයි ස්වාමී. ඔබ වහන්සේලාම බණ කියනකොට කියනව නේද? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කරන්න හිත නැමුන්නේ නැහැ කියලා. එකවරම බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න හිත නැමුන්නේ නැහැ. ඉතින් ස්වාමීනි මල්ලවෙක් හෝ මල්ලවෙකුගේ ගෝලෙක් හෝ බොහෝ දවසක් මුළුල්ලෙහි මල්ලව පොර පුරුදු කොට මහා යුද්ධයක් පැමිණි කල්ලි එයට පසුබසින්නේ යම්සේද එසේම ස්වාමීන් නාගසේනයන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් සිව් අසංකේ කල්පලක්ෂයක් සර්වඥතාඥානෙ මෝහ කරවමින් සංසාර සත්‍යය ඈතර කරවන්නම සම්බුදු වෙලා බුදු වුණාට පස්සේ මොකද මේ පසුබැස්සා කියලා කියන්නේ? එහෙමයි ස්වාමී. මොකක් හරි යුද්ධයකට සූදානම් වෙච්ච කෙනා යුද්ධයක් පැමිණි කල්ලි පසුබහිනවා වගේ එකක් නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි එහෙම වුණේ බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක් බය හිතුණාද? එහෙම නැත්නම් ප්‍රසිද්ධිය නැති නිසාද? එහෙමයි. එහෙම නැත්නම් දුර්වලතාවයන් නිසාද? එහෙම නැත්නම් ਸਰුවඥ නැති නිසාද? ඒ මොකද්ද මේකට හේතුව? ඉතින් නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ මේකට උත්තර සපයන්න ඕන. ඒ තමයි ඇයි මේ පසුබට උනේ කියන වචනේ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ මේ කාරණාවේදී කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ සිව් අසංකේ කල්පලක්ෂයක් අසංකී කල්පලක්ෂ හතරක් පෙරම් පුරාගෙන සම්මා සම්බුද්ධ බවට පත්ුනේ සත්‍යය සසරින් එතර කරවන්නමයි. ඒ වගේම උන්වහන්සේ සම්මා සම්බුදු බවට පත් වෙලා ධර්ම දේශනාවට එකවරම හිත නැමුන්නේ නැහැ. සාම්පති මහ බ්‍රහ්මයා තමයි ඇවිල්ලා ආරාධනා කළේ. කියනවා ඒක මෙහෙමයි කියනවා සිද්ධ වුණේ. ඒක උනේ ධර්මයේ ඇති ගැඹුරු බව නිසා, නිපුණ බව නිසා, දැකීමට දුෂ්කර බව නිසා, අවබෝධයේ දුෂ්කර බව, සියුම් බව නිසා සත්වයන් තෘෂ්ණාවේ ඇලිලා සක්කාය දිට්ඨිය දැඩිව ග්‍රහණය කරලා කිමදෝහි කෙසේදෝහි දැන් මේ සත්වයා ආලෙන් කාමෙන් රාගෙන් තෘෂ්ණාවෙන් ඉන්නේ ඉන්නේ එහෙමයි මහත්ය ධර්මය අවබෝධ කරනවා කියන්නේ හාත්පසින් වෙනස් දෙයක් නේ එතකොට මේක අවබෝධ කරන්න මේ අයට පුළුවන් වෙයිද කියන හැඟීම ශාස්ත්‍රඥාන්සේට ඇති වුණා ඊට පස්සේ ඒක නිසා කියනවා ධර්මදේශනාවට එකවර හිත නොනැමුනේ. සත්වයන් හට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන සිත උන්වහන්සේට තිබුණා. මහරජාණන් මේ සියලු තථාගතයන් වහන්සේලාගේ ධර්මතාවය ඒ තමයි බ්‍රහ්ම රාජ්‍ය විසින් ආරාධනා කරනවා ඊට පස්සේ තමයි ධර්මයේ දේශනා කරන්නේ හැම බුදු කෙනෙකුටම ධර්මය ආරාධනා කළාට පස්සේ කිව්වා දහම් දෙසුවේ ඒකට හේතුව මොකද්ද? හැම බුදුරජාණන් වහන්සේ නම පහළ නොවන හැම කාලයකම ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා විදියට පිදුම් ලබන්නේ මහා බ්‍රහ්මයා. එහෙමයි ස්වාමීනි. බුදවරු පහළ වෙන්නේ නැති කාලේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම විදියට පිදුම් ලබන්නේ මහා බ්‍රහ්මයා. දැන් ඔය Hindu කතාවල Hindu කතාවල එක එක දෙවිවරු ශ්‍රේෂ්ඨ කරනවා. ඒ සියලු දෙවිවරු අර මහා බ්‍රහ්මයාට යටත්. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මේ දෙවිවරු අවසානෙට එයාලා විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් බ්‍රහ්මයාට තමයි යොමු කරන්නේ. බ්‍රහ්මයා ලෝකේ මැව්වත් කියලානේ ඒකවල. බ්‍රහ්මයා ලෝකේ මැව්වා කියලා. දැන් අද වුණත් මහත්තයා මැවුම්කාරවාදී ගත්තොත් එහෙම ඊළඟට ওই මිලේච්ඡ ආගම් ගත්තොත් ওই හැම එකකම අවසානයේ බ්‍රහ්මයාගේ තියෙනවා තැන. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා සියලු දෙනා බ්‍රහ්මයාම ප්‍රකට කරගෙන ඉන්න නිසා ප්‍රධාන කරගෙන ඉන්න නිසා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා වැඳලා ආරාධනා කළාට පස්සේ එතනින් පහළ ඉන්න ඔක්කොම බුදුරජාණන් වහන්සේට යටත් කියනවා. හැම බුදු කෙනෙක්ම ධර්මයේ දේශනා කරන්න කලින් බ්‍රහ්මයා දන ගහලා ආරාධනා කරනවා. කියනවා මහරජාණන් යම් රජෙක් හෝ රාජ අමාත්‍යෙක් හෝ ශ්‍රමණාදී යම් කිසියෙකුට নমස්කාර කරයි නම් ගරුසරු කරයි නම් ඒ බල සම්පන්න වූ කෙනෙකුගේ নমස්කාර ගරුකාර හේතුවෙන් අවශේෂ ජනයාද নমස්කාර කරයි. හරිනේ. දැන් යම් කිසි රජ කෙනෙක් කැමති කෙනෙක් යම්කිසි ශ්‍රමණයන් වහන්සේ නමක් ළඟ දන ගහපු ගමන් යටහත් පහත් වුණ ගමන් එතනින් පල්ලෑ මුළු රටම යටහත් වෙනවා. එහෙම නෙවෙන්නේ. ඉතින් ආන් ඒක සිද්ධ වෙනවා කියනවා. ඒ නිසා සියලු තථාගතයන් වහන්සේලාට මහා බ්‍රහ්මයාම දන ගහලා ආරාධනා කරනවා කියලා. එහෙමයි. ඉතින් ඒක තමයි ඒ වෙලාවේ සිද්ධ වුනේ කියනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ අසර්වඥ කමක් නිසා නෙවෙයි කියනවා. එහෙමයි. ඒක ලෝකේ ස්වභාවයක් කියනවා. සිද්ධ වෙච්ච දෙයක් කියනවා. ඉතින් ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඉතාමත් සොඳුරුයි ওই කාරණා අපි අහලා තිබෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමිනී. සොඳුරුයි ඔබ වහන්සේ අපිට ඒවා විස්තර කළා කියන්නේ. ස්වාමීනි මේ දහම් කාරණා මේ පරිද්දෙන නිවැරදිව කරුණු කරන වශයෙන් අපි දන්නේ නැතිකොට තමයි අර දන්න කාරණා කීපයක් මත පදනම් වෙලා මේ සමහර තීන්දුවල අපි ඉන්නවා දැන්. ඇයි භාග්‍යවතුන් වහන්සේට එහෙම ආරාධනා කරනකල්ම ඉන්න උනේ ਸਰවඥ නොවේද කියන්නේ. ආනේ කයි ඉතින් අර මේ මිනිස්සුන්ට තේරෙන තැන ඉඳලානේ මිනිස්සු මේවා තේරුම් ගන්න. නමුත් ඒ වගේ තියෙන නොපෙනෙන පැති ඒ වගේම ලෝකයා සමස්තයක් වශයෙන් ඒකෙන් එන අර්ථය සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. මේක හොඳම දේ තමයි බුද්ධ ශාසනය ගැන බුදුරජාණන් වහන්සේ ගැන ඒ වාගේ දේවල් ගැන උපකල්පන වලට එන්නේ නැති එක. එහෙමයි ස්වාමීනි. ඒකනේ මේකට ශ්‍රද්ධාව පෙරට වෙන්නේ. මේ බුද්ධ ශාසනය කියන්නේ අපූර්ව ශාසනයක්. එහෙමයි. කියන්නේ මුළු හදවතින්ම සරණ යන්න පුළුවන් මක් නිසාද කවදාවත් රවට්ටන්න නැති නිසා. එහෙමයි. මුළු හදවතින්ම දිවි පුදන්න පුළුවන් මක් නිසාද කවදාවත් බුදුරජාණන් වහන්සේ අපිව මුලා කරන්නේ නැති නිසා. එහෙමයි. මුළු හදවතින්ම ඇස් දෙක පියාගෙන මේ මාවතේ ගිය හැකි මක් නිසාදයක් මේ මාවත වරදින්නේ නැති නිසා. එහෙමයි. ඉතින් මහත්තයා අද මේ අද ධර්මය අහන පින්වතුන්ට තව අපුරු දවසක් අද. එහෙමයි. ඒ තමයි දැන් මේ දැන් ඊළඟ ප්‍රශ්නේ කතා කරනවා. මේ ප්‍රශ්නේ අපි නොදන්න කාරණාවකුත් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ කතා කරපු ගමන් මේ මිලින්ද ප්‍රශ්නේ දෙවෙනි පොත් වහන්සේ අවසන් එහෙමයි ස්වාමීනි. ඒ මටත් අද පුදුම හිතුණා මේ මේ මිනිස්සුන්ගේ කොහේ හරි සැඟවිලා තිබ්බ පුණ්‍ය ශක්තියක් තිබ්බා දෙවෙනි පොත් වහන්සේත් ඉගෙන ගන්න. එහෙමයි ස්වාමීනි. ඉතින් තුන්වෙනි පොත් වහන්සේ ඉගෙන ගන්න පිනත් වේවි කියලා මම දන්නේ නැහැ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ අවසරයි ස්වාමී. කියනවා නාගසේන මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද මාහට ආචාර්යවරයෙක් නැහැ මාහා සමාන කෙනෙක් නැහැ දෙවියන් සහිත ලෝකයා අතරේ මාහට ප්‍රතිපුජ්‍යලෙක් නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් බුදුරජාණන් වහන්සේට ඉහළින් කෙනෙක් නැහැ කියලා. මම හිතන්නේ ওই කොටස තියෙන්නේ උපක ආජීවිකයන් ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා? එහෙමයි සර්. ඊට පස්සේ කියනවානේ මාහට ඉහලින් කෙනෙක් නෑ මට ගුරුවරයෙක් නෑ කියලා. අනන්ත ජින කියලා. අනන්ත ජින. ඊට පස්සේ කියනවා ඒ වගේම තව සූත්‍රවල බෝධිරාජ සූත්‍රය, අබේරාජ සූත්‍රය වගේ මට මතක හැටියට ඒ සූත්‍රවලම තියෙනවා මහණෙනි ආලාල කාලාම තමයි මට කලින් ආචාර්ය වෙලා හිටියේ මම ගෝලීක් වෙලා හිටියා. ඊට පස්සේ මම ඒ ඒ ධ්‍යාන සමාපatti උපද්දවා ගත්තට පස්සේ ඔවුන් මා කෙරෙහි පැහැදිලා මං ඒ ගුරුවරුන්ගේ තනතුරේම තිබ්බා. නමුත් මම ඔවුන්ගෙන් ඉගෙන ගත්තේ මම ගෝලේ කියලා තියෙන සූත්‍රේ. ආලාරකාරාම උද්දකරාම පුත්‍ර කියලා අපිත් අහලා තියෙනවානේ ගුරුවරු කියලා. ඉතින් ඉස්සෙල්ලා කියනවා දැන් එක බණ පදයක කියනවා මට ගුරුවරයෙක් නැහැ කියලා. මේ දැන් තවත් සූත්‍රයක ගුරුවරයෙක් ඉන්නවා කියනවා. ඉතින් මේකේ ඇත්ත කතාව මොකද්ද? එහෙමයි. රජතුමාත් අපූර්ව දේවල් අහන්නනේ. ස්වාමිනේ රජතුමාගේ විමසීම නිසා තමයි මේ විමසීමයි මතකයයි. එහෙමයි. මතකයයි ඒ වගේම අර කරුණු ගොනු කළා දැන් අහනවනේ නේ අනාගතයේ කෙනෙක් මේක අහයි කියලා. ඊට පස්සේ කියනවා මහරජාණන් තථාගතයන් වහන්සේ මාහත සමාන කෙනෙක් මාහත ඉහළින් කෙනෙක් නෑ කියලා වදාරපු කාරණාවක් තියෙනවා. ඒ වගේම මාහත ආලාලකාරාම උද්දකරාම පුත්‍ර ආදී ආචාර්යයන් වල් සිටියා මං අන්තේ වාසිකව මම ගෝලෙක් විදිහට හිටියා පසු කාලේනෝ මාට සමාන සමාන අසමුනේ තියලා උදාර පූජාවන් පැවැත්වුවා කියලා සූත්‍ර දේශනාවල තියෙනවා කියනවා ඒවනාහි සම්බුද්ධත්වයෙන් පෙර බුදු නොවි සිටියේදී බෝධිසත්ව සිටියේදී ආචාර්ය භාවයේ ආරම්භය වදාළ දෙයක් එහෙමයි හරිනේ මහරජාණනි බුදුරජාණන් වහන්සේට බුදු නොවී සිටියේදී ගුරුවරු පස් දෙනෙක් හිටියා කියලා. එහෙමයි ස්වාමී. ආනෝක කලින් අහපු එකක් නෙවෙයි අපි. එහෙමයි වෙන පොත්වලත් අපි දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේට ගුරුවරු පස් දෙනෙක් හිටියා කියලා. මේ බෝධිසත්වතාවනේ. ඒ පස් දෙනා තමයි කියනවා ඒ අය අනුශාසනා කළා කියනවා. ඒ පස් දෙනා තමයි කියනවා මතක දහන රජතුමනි බුදුරජාණන් සිදුහත් කුමාරයාට බෝධිසත්වයන්ට නම තියෙනකොට අර අංග ලක්ෂණ බලපු අට දෙනා. ඒ තමයි කියනවා රාම, දජ, ලක්කන, මන්තිය, යඤ්ඤ, සුයාම, සුභෝජ, සුදත්ත. එහෙමයි ස්වාමී. අන්න අට දෙනා. දැන් කොණ්ඩඤ්ඤ කියන නම තිබ්බේ නෑනේ. කොණ්ඩඤ්ඤන් වහන්සේට තමයි සුදත්ත කියන්නේ. එහෙමයි ස්වාමී. ඔන්න නම් තබන දවසේ අංග ලක්ෂණ බලපු 8 දෙනා. රාම, දජ, ලක්ඛන, මන්තිය, යඤ්ඤ, සුයාම, සුභෝජ, සුදත්ත. අවසාන එක්කනේ සර්. අවසාන එක්කන. මේ බ්‍රාහ්මණයෝ කුමාරයාට යහපත පවසලා ආරක් විтин විත ඇවිල්ලා හොඳ දේවල් නරක දේවල් කියලා දෙනවා. ආරක්ෂාව ගැන බලනවා. ඒ බ්‍රාහ්මණයෝ. මේ තමයි කියනවා මේ අට දෙනා තමයි කියනවා බෝධිසත්වයන්ගේ පළවෙනි ගුරුවරු. ඊළඟට කියනවා රජතුමනි බෝධිසත්වයන්ගේ පියාණන් වන සුද්ධෝදන රජුරෝ උසස් කුලේ හිටපු පදක වෙయ్యා කරන දත් සඩහංගයන් දත් ਸਰව මිත්‍ර නම් බ්‍රාහ්මණයෙකු කැඳවා රං කෙන්ඩියෙන් අතපැන්වත් කොට මේ කුඹරට උගන්වන්න කියලා දුන්නා මේ දෙවෙනි ගුරුවරයා. මහසයන් මේකත් අපි ඉස්කෝලේ පොත්වලින් කියලා තිබ්බට බණ පොත කහලා තිබෙන්නේ. මේ මිලින්ද ප්‍රශ්නේ තමයි තියෙන්නේ සිදුවක් කුමාරයාට ඉගැන්වපු ගුරුවරයා ਸਰව මිත්‍ර කියලා. එහෙමයි ස්වාමීනි. පාලියෙන් සබ්බ මිත්ත. එහේ. අතපැන්වක් කළා දුන්නා කියනවා මගේ කුමාරයාට උගන්වන්න කියලා. එහේ ස්වාමීනි. සියලු ශිල්ප ශාස්ත්‍රයේ කියලා පැමිණිලා සියලු ශිල්පයන්ගෙන් පරතරයටපත් වුණා සොළොස්වී ඉක්මවන්නක් කලින් අපේ සිදුහත් කුමාරයා. එහෙමයි. ඒ දක්වා ඔහු හික්මෙව්වේ සබ්බ මිත්‍ර, සර්ව මිත්‍ර කියන කෙනා. එතකොට අපිට හිතා ගන්න බෑ මේ මෙයාට මොකක් වුණාද කියලා. හැබැයි අයහපතක් නම් වෙන්නේ නැහැ. එහෙමයි. සිතේ තියාගෙන ගිය කාන්තකාස්සයත් නිවන් දැක්කා නම් එහෙමයි සාම. අකුරු ගන්නපු මේ මේ ශාස්ත්‍රාචාර්යින් වහන්සේට කුමක් සිදුවාද කියලා අපි දන්නේ නැහැ. තවද ඒ තමයි දෙවිනි ගුරුවරයා. තවද මහරජාණන් යම් දෙවියෙක් බෝසතුන් සංවේගයට පත් කළේද ඒ දෙවියන්ගේ වචනය අසා සංවේග වූ බෝසත්ත්වමේ එකේනෙහිම අබිනික් මං කොට පැවිදි වූයේය. මේ තුන්වෙනි ගුරුවරයා. සතර පෙර නිමිති දැක්කානේ. එහෙමයි සර්. ඒ සතර පෙර නිමිති දකිනකොට මේ මේ වයසට ගිය කෙනෙක් වයසට ගියා කියන්නේ මැරෙන්න ලං වුණා. කිසියා ඡාන් නැමැති විස්තර කරනව නේද? එහෙමයි සර්. ඒතෝ ඡාන් නැමැතිට කොහෙන්ද ඔච්චර ඥානයක්? සතර පෙර නිමිති දෙවරු පෙන්නකොට මේ මොකද්ද කියලා අහද්දී උත්තර දුන්නේ ඡන්න නෙවෙයි. ඡන්නගේ ඇඟට දෙවි කෙනෙක් ආරූඪ වුණා. කලින් බුද්ධ ශාසනවලදී දහම් අවබෝධය ලැබුවා. එතකොට මේ දෙවියන්ගේ වචනයෙන් තමයි සංවේගයටපත් වෙන්නේ. එතකොට බලන්න අර දෙවියන්ට බැල්මක් කෙරලා අරයා කතා කරන වචන වෙනස් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එතකොට සතර පෙර නිමිති වලදී මේ සතර පෙර නිමිති විග්‍රහ කරන්නේ චන්න අනන්තයාගේ ශරීරයෙන් දේවාකර්ෂණය. එතකොට මෙතන මිලින්ද ප්‍රශ්නේ විස්තර කරනවා ඒ සංවේගයටපත් කරන්න ඒ ගිහිගේ අතහැරලා යන්නම කරුණු යෙදුනේ දෙවි කෙනෙක්ගේ බැල්මෙන් ඒ දෙවියා තමයි කියනවා තුන්වෙනි තුන්වෙනි ගුරුවරය. එහෙමයි. ස්වාමීනි මහබෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දකින්නතුරු එවැනි කාරණා මුල මේ පළමු අවස්ථාවේ දැකලා නැහැ. දැකලත් නැහැ. ඒ ඒ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් පැවිදිරුවක් කියන ඒවා විස්තර කරන්නේ නැහැ. දැන් අපි කියමු පැවිදිරුවක් කියනකොට ඒ පැවිදිරුව විස්තර කරන්නේ මේ මේ කෙලෙස් හොඳ නැහැ. පව් හොඳ නෑ. නිකෙලස් බව හොඳයි. යහපත් සසරෙන් එතර වීම හොඳයි කියලා පැවිදි වෙච්ච අය කියන ඔය ඔය ඉන්නේ. ඒතර චන්න කොහොමද ඒව දන්නේ? මොකද චන්න කොහොම චන්නත් ඉපදුනේ මහා බෝධිසත්ව ඉපදිච්ච දවසමයි. එහෙමයි. ඒතර මහා බෝධිසත්ව ඉපදිච්ච දවසේ ඉඳලාම නගරේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් දැක්කේ නැත්නම් චන්න කෙසේ දකින්නද? ඇයි එකට හිටපු යාළුවානේ. ඒ කරුණිනුත් හිතන්න බැයිද චන් ඒවා විස්තර කරන්නේ දේවාකර්ෂණයෙන් කියලා. ඔය අපි පෙර ආසා නැති දේවල්. මේ මේම අවස්ථාවේ නේ ස්වාමීනි. මේ මිනින්ද ප්‍රශ්න විස්තර කරන්නේ. ඒ තුන්වෙනි ගුරුවරයා කියන්නේ. ස්වාමීනි අර සහජාත වස්තු ගැන ඔබ වහන්සේ විවිධ අවස්ථාන වල අපිට මතක් කරලා තියෙන. <laughs> චන්න ගැන දැන් කියුණා කියන්න වෙලාව ස්වාමීනි. <laughs> මේ චන් නැමැති යසෝදරාව ඊළඟට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ කාන්ත කස්සයා ඊළඟට කාලුදා යමාත්‍යා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා එක තැනක තියෙනවා තවත් තැනක කියනවා මේ සතර මහා නිදානේ කියලා. ඊළඟට ඇත්ත රජෙක් පහළ වෙලා තියෙනවා. ඉතින් ඒව ගැන විස්තර අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ සහජාත වස්තු එකම වෙලාව එක මොහොතේ තමයි පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ කාරණාව හරි පැහැදිලි දෙයක් නේද? ඇත්තටම එක වෙලාවෙ ඉපදිලා ඔක්කොම එකට නම් සෙල්ලම් කර කර හිටියේ මහා බෝධිසත්වයේ නොදුරු දෙයක් කෙසේවත් චන්න නම් දකින්නේ නමුත් චන්න මේවා විස්තර කරන්නේ චන්නගේ දැනුමෙන් නෙවෙයි. මෙතන කියනවා මේ සංවේගයටපත් කරලා පැවිදි වෙන්න යන විදියට හිත හදනවා. එහෙනම් අද කාලෙත් බැයිද දෙවරුන්ට යම්කිසි පින්වන්ත කොල්ලෙකුට ගෙදර අතෑරලා යන විදියට යම් විදියට කරුණු කියන්නේ? එහෙමයි ස්වාමීනි. අදටත් වෙන්න පුළුවන්. අදටත් වෙන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒ නිසා දේශනා කරනවා මහරජාණනි ආලාලකාලාම ළඟත් ඉගෙන ගත්තා. ආකින්චඤ්ඤායතන කියන සමා අරූප සමාධිය පැද්දුවා. ඒ තමයි සිව්වෙනි ගුරුවරයා. තවද උද්දකරාම පුත්ත ළඟ ඉගෙන ගත්තා. නේව සංඥා නා සංඥායතනේ දක්වා සමාධිය වැඩුවා. මේ තමයි පස්වෙනි ගුරුවරයා. මහරජාණනි බුදුන්ට පෙර සම්බුදු නොවී සිටියේදී බෝසතුන් හට මේ ආචාර්යවරු පස් දෙනා සිටියා. ඔවුන් සියල්ලන් ලෞකික කරුණු පැවසුවා. ඒ ඔක්කොම ලෞකික කරුණු පැවසුවේ. මහරජාණෙනි මේ ලෞතුරු ධර්මයේ ਸਰවඥතා ඥානය අවබෝධ කිරීම පිණිස තථාගතයන්ට අනුත්තර වූ අනුශාසකයෙක් වුණා නැහැ කියනවා. මේ ලෝකෝත්තර දෙයට අමා මහ නිවන පිණිස කියපු කෙනෙක් නන්නේ කියලා. මහරජාණන් තමා තුළින්ම ලත් අවබෝධයෙන් යුතු ස්වයම්බෝ ඥාණයෙන් ලද තථාගතයන් වහන්සේ ආචාර්ය රහිත වූසේක. එකරුණෙන් තථාගතයන් වහන්සේ මේ වදාන ලද්දේය. මාහට ආචාර්යවරයෙක් නැත්තේය. මාහා සමාන කෙනෙක් විද්‍යාමාන නොවේ. දෙවියන් සහිත ලෝකයන් අතුරෙහි මාහට ප්‍රතිපුජ්‍යලෙක් නැත්තේ යනුවෙනි. ඉතින් මිලිඳු රජතුමා ප්‍රීති ഘോഷා කරන්න ගත්තා සාදු සාදු ස්වාමීනි කියලා. අපූර්ව බුදුගුණනේ. ඉතින් මහත්තයා මේ වෙලාවේ මේ ගුරුවරයෙකු නැති බව ප්‍රශ්නෙත් එකම මෙන්දක ප්‍රශ්නේ. අර අවුල් වෙලා කෙනෙකුට හිතාගන්න බැරි විදියට ප්‍රශ්න එනවා කියලා රජුරු අනුමාන කළා අහපු මෙන්දක ප්‍රශ්නේ මේ නිමා වුණා. දෙවන පොත් වහන්සේ පටන් ගත්තේම ස්වාමීනි මෙන්නක ප්‍රශ්නේ මෙන්නක ප්‍රශ්නේනේ. ඉතින් ඒකත් එක්කම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් දැන් මේක මිලින්ද ප්‍රශ්නේ තනි පොතක් විදිහට කියන්නේ දැන් මේ මේ සංස්කරණය කරපු මිලින්ද ප්‍රශ්නේ පොතක් නේ. ඒක තනි පොතක් විදිහට තමයි සාමාන්‍යයෙන් බාහිර තියෙන්නේ. ඉතින් නමුත් ඒක අදාළ පරිච්ඡේද අනුව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මම මිලින් පින්වතුන්ට කියවන්න පාසු පරිහරණයට පාසු විදිහට කොටස් හතරකට කාණ්ඩ හතරකට මේ පොත් වහන්සේ බෙදලා තමයි අනුවාදනය කළේ. ඉතින් එයින් පොත් වහන්සේලා දෙනමක් ආවා. ඒ කියන්නේ මිලින්ද ප්‍රශ්නෙන් භාගයක්ම ඉගෙන ගත්තා. ඉතින් මේ එයින් මේ පින්වතුන් මෙතරම් හෝ වාසනාවන්තයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඒතර කරුණෝ භාග්‍යයක් මෙලින්ද ප්‍රශ්නේ දෙවෙනි පොත් වහන්සේත් ඉගෙන ගන්න අපිට තුන්වෙනි පොත් වහන්සේ ඉගෙන ගන්න පුළුවන් වෙයිද දන්නේ නමුත් අපි ඊළඟ දවසේ අපි බලමු අපිට ආයේ මෙලින්ද ප්‍රශ්නේ ඉගෙන ගන්න ලැබෙයිද කියලා එතකොට ඉගෙන ගන්න ලැබුණොත් ඔබ වාසනාවන්තයි නේද හැබැයි තුන්වෙනි හතරවෙනි පොත් වහන්සේ සම්පූර්ණයෙන්ම තියෙන යෝගාවචරයන් එහෙමයි හතරවෙනි පොත් වහන්සේ පටන් ගන්නේ අනුමාන ප්‍රශ්නේ ඒ අනුමාන ප්‍රශ්නේ තමයි මහත්තයා තියෙන්නේ අර සද්ධර්ම රාජ්‍ය ගැන මට මතක හිටිට අපි ඒක වෙසක් පොයේ දවසේ කඩුවල අසපුවේදී ඒ ධර්ම දේශනාව කළා. එහෙමයි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දුතාංග ගැන. ඒ දුතාංග ගැනත් මේ මම ධර්ම දේශනාවකට කළා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ තනිකර යෝගාවචරයන්ට භාවනාවට යොමු වෙන නිවනට දිවිපුදන භික්ෂුවකටම හරියන කරුණ ටික තමයි. එතකොට හතරවෙනි පොත ඇත්තටම අපිට මේ විදිහට ඉගෙන ගන්න අමාරුයි. ඒකට අපිට ඉගෙන ගන්න තියෙන්නේ තුන්වෙනි පොත. තුන්වෙනි පොත අපි ඉගෙන ගත්තා නම් ගිහි කෙනෙක් විදිහට මිලින්ද ප්‍රශ්න ඉගෙන ගත යුතු සියලු දහම් කරුණු ටික ඉගෙන ගන්න වාසනාව ලැබෙනවා. ඉතින් ඒ නිසා සත්‍ය ක්‍රියා කළා හරි ඉදිරි ටිකත් ඉගෙන ගන්න වාසනාව උපද්දව ගන්න. ඉතින් ඒ නිසා ඔබ වාසනාවන්ත වුණා මිලින්ද ප්‍රශ්න ඉගෙන ගන්න කියන කාරණාව තමයි කියන්නේ ඉතින් ඒ වාසනාව ඒ විදිහට උදා වුණා වගේම අනේ මේ සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව ඔබටත් මටත් උදා වේවා කියන එක එකම ප්‍රාර්ථනාව.